ඒ අනුව මේ භාවනාව මේ දේශනයටම මේ පටිභාග නිමිත්ත අසුරු කොටගත්ත මේ දේශනය පටිභාග නිමිත්ත පිළිබඳ දේශනය පටි පඨවි කසින සම්බන්ධයෙන් අපි දේශනා කරාට සඳහන් කරාට මේ විසුද්ධි මාර්ගයේ පඨවි කසිනේ සම්බන්ධයෙන් මේක සඳහන් වුණාට මේ දේශනය මේ කරුණු ටික අපිට වැදගත් වෙනවා අනිකුත් කවර භවනාවකදී වුණත් පටිභාග නිමිත්ත පිළිබඳව අපි සලකා බලද්දී. ඒ නිසා උදාහරණයක් විදිහට ආනාපාන සති භාවනාව කරන කෙනෙකුට උනත් තමන්ගේ පටිභාග නිමිත්ත උත්පාදනය වුණාට පස්සේ ඒ පටිභාග නිමිත්ත සහ ඒ රැකගන්නේ කොහොමද කියන කාරණය අපි දැනගන්න ඕනේ. ඒතර එතනදිත් අපි වෙනම සාකච්ඡා කරන්නේ නැහැ මේ පටිභාග නිමිත්ත කොහොමද පරිහරණය කරන්න කියන කාරණේ. එතකොට එතනදී ආනාපාන සති භාවනාවට අදාළ ප්‍රතිභාග නිමිත්ත පිළිබඳව කරන පැහැදිලි කිරීම විතරයි සිදු කරන්නේ. ඒතර මේ කරුණ ටික ඉතා සාකච්ඡා කරන්නේ නැහැ. ඒ නිසා අද මේ අපි කතා කරන කරුණු ටික මේ පටවිකෂණයට විතරක් නෙමෙයි දිගටම හැම මේ ප්‍රතිභාග නිමිත්ත සම්බන්ධ වන අර්පණා සමාධියක් අපිට විස්තර කරන්න පුළුවන් හැම සියලු දේශනාකරම හැම සියලු භාවනාවකටම අදාළයි. ඉතින් ඒ නිසා අපි මේ කාරණා ටික බොහොම මතක තියාගන්න බොහොම අවධානයෙන් යුතුව අහගන්න කියන කාරණේ අපි මතක් කර සිටිනවා. ඒ අනුව අපි පසුගිය සතියේ සාකච්ඡා කරන් තිබෙන පසුගිය සතිය අපිට යම් තාක්ෂණික දුර්වලතා කිහිපයකුත් සමග නමුත් අපි කොහොම නමුත් මේ පටිභාග නිමිත්ත උත්පාදනය වීම දක්වා කරුණු කාරණා සාකච්ඡා කරන් යෙදුණා. ඊළඟට අපි අද ඒ නිසා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද ඒ නිසා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රතිභාග නිමිති පිළිබඳව අපි එදා කතා කරපු කරුණු කාරණා ටිකට අමතරව මේ ප්‍රතිභාග නිමිත්තක් උත්පාදනය වෙච්චි යෝගාවචරයේ ප්‍රතිභාග නිමිත්ත රැක ගැනීම සඳහා කෙබඳු කටයුතු ටිකක්ද කළ යුත්තේ කියන කාරණය. ඒ නිසා අපි මුලින්ම ප්‍රතිභාග නිමිත්ත කියන්නේ මොකක්ද කියන එක අපි නැවත වාරයක් සිහිපත් කරගන්න ඕනේ මතක් කරගන්න ඕනේ. පටිභාග නිමිත්ත කියන එක අපි කිව්වා දැන් පටවිකසණය හදාගෙන පටවිකසණය භාවනා කරන යෝගාවචරයේක පටවිකසණය අපි කිව්වා තමන් ඉදිරි බිමින් තියාගන්න බිමින් තියාගෙන වඩාත් උෂ්ණ වූ වඩාත් මිටින වූ ආසනික ඉඳගෙන මේ පටවිකසණය දිහා බලාගෙන පටවි පටවි කියලා මෙනෙහි කරන්න. එතකොට දැස් දල්වගෙන අපි ඇස් අරගෙන මේක බලලා පටවි කියන අදහස මේ නිමිත්ත හිතට අරගෙන ඒක ඇස් දෙක පියාගෙන අපි නැවතත් පටවි පටවි කියලා මෙනෙහි කරනවා. ඒතර මෙහෙම මෙනෙහි කරද්දී අපිට මේක හිතේ මතකෙ හිටිනවා නම් හොඳයි මතකෙ හිටින්නේ නැත්නම් නැවත වාරයක් ඇස්සරලා බලනවා. ඇස්සරලා බලලා නැවත වාරයක් ඇස් දෙක පියාගෙන පටවි පටවි කියලා බලනවා. මෙන්න මේ විදිහට මේ පටිභාග නිමිත්ත මේ පටවි කසිනේ දිහා බලාගෙන නැවත වාරයක් ඇස් දෙක පියාගෙන මේ විදිහට භාවනා කරගෙන යනකොට යම් මොහොතක් එනවා යම් අවස්ථාවක් එනවා මේ යෝගියාට පටවි කසිනේ දිහා ඇස් ඇරලා බලන්නේ නැතුව ඇස් දෙක පියාගෙනම මේ පටවි කසිනේ බලා ගන්න පුළුවන්. එතකොට ඒක හිතේ මැවිලා පවතින අවස්ථාවක් එනවා. මෙන්න මේ අවස්ථාවට කියනවා උග්ඝහ නිමිත්ත පහළ වුණා කියලා. මේ උග්ඝහ නිමිත්ත පහළ වෙච්ච යෝගාවචරයා උග්ඝහ නිමිත්ත පහළ වුණාට පස්සේ තවදුරටත් පටවි කසිනේ තියෙන තැන ඉන්න එපා කියනවා. පටවි කසිනේ තියෙන තැන ඉන්නේ නැතුව එතනින් නැගිටලා ගිහිල්ලා Taman සාමාන්‍යයෙන් භාවනා කරන්න සුදුසු පරිසරයකට ගිහිල්ලා එතන ඉඳලා ඇස් දෙක පියාගෙන අර Taman Tamanගේ හිතේ මැවිච්චි හිතේ ඇඳිච්චි පටවිය දිහා බලාගෙන භාවනා කරන්න කියලා කියනවා. ඒතර මේ විදිහට භාවනා කරගෙන යනකොට තමයි මේ පටවි කසිනේට අදාළව පටිභාග නිමිත්ත කියන එක වැටෙන්නේ. පටිභාග නිමිත්ත කියන එක පහළ වෙන්නේ. එතකොට මේ පටිභාග නිමිත්ත පහළ වෙන්නේ කොහොමද කියලා කිව්වහම අපි සඳහන් කරන්න තියදුනා මේ පටිභාග නිමිත්ත පහළ වීම එක්තරා විදිහකට යම් ආලෝක සංඥාවක් යම් ආලෝක සංඥාවක් පහළ වීමක් බොහෝ දුරට සිදු වෙනවා. නමුත් ඒක ආලෝකයක්ම කියලා කියන්නත් බෑ. ආලෝකයක් විතරයිම කියලා කියන්න බෑ. මොකද සමහර යෝගාවචරයන් ඉන්න අපිට මොන ගැහිලා තියෙනවා අපි සමහර ලාවට කතා බහ කරලා තියෙනවා. සමහර කෙනෙක්ගේ මේ ආලෝකය කියලා කියන එක වඩාත් ප්‍රකටව දැනෙන්නේ නැහැ. හැබැයි Tamanට මේ අර්පණා සමාධියක් උත්පාදනය කරගැනීමේ හේතුවක් සම්පාදනය වුණා කියන එක सिद्ध වෙනවා. ඒතර මේ නිසා මේ පටිභාග නිමිත්ත කියන එක එක එක පුද්ගලයාට වැටහෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. මේක එක එක කෙනාට මේක දැනෙන ක්‍රමේ වෙනස් වෙන්න පුළුවන්. බහුතරයකට මේක යම්කිසි ආලෝකයක් විදිහට තමයි ප්‍රකට වෙන්නේ. හැබැයි ඒ තුල තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි Tamange හිත ඒ ඒ තැන්වලට විසිරෙන්නේ නැතිව මේ නිමිත්තත් එක්ක පවත්වා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒතර Tamanට තේරෙනවා Tamange හිත යම්කිසි මේ නිමිත්තත් සමග යම් විදිහකට ඒකාග්‍ර භාවයකටපත් වෙන්න උත්සාහ කරනවා කියලා. මෙන්න මේ ලක්ෂණය Tamanට දැනෙන්න ගන්නවා. මේ නිසා තමයි අපිට අපිට මේ විසුද්ධි මාර්ගය සඳහන් කරන්නේ මේ පටිභාග නිමිත්ත කියන එක සමාධිලාභීන්ට වැටහෙන දෙයක් සමාධියක් නැති කෙනෙකුට පටිභාග නිමිත්තක් වැටහෙන්නේ නැහැ. ඒ නිසා ඒ වාගේ මේක භාවනා සංඥාව තුළින් හඳුනා ගන්න පුළුවන් මාත්‍රයක් විතරයි. එහෙම නැතු අපිට S2කින් බලලා මෙන්න මේ වාගේ පටිභාග නිමිත්ත කියලා කියන්න බෑ. ඒ නිසා බොහෝ වෙලාවට ඒක කියවේ බොහෝ දිනෙකගේ අත්දැකීම අනුව මේක ආලෝකයක් විදිහට Tamanට ප්‍රකට වෙන බවක් තමයි තියෙන්නේ. ඒතර ඒ ආලෝකය කියලා කියන එකත් එක එක පුද්ගලයාගේ සිතේ තියෙන කෙලෙස් මට්ටම අනුව ඒ වගේම එක එක පුද්ගලයාගේ සමහර වෙලාවට සසරේ භාවනා පුරුද්ද අනුව මේ ආලෝකයේ වෙනස් වීමක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර කෙනෙක්ට කියනවා විශාල නිකන් මූණට ලයිට් එකක් ගැහුවා වගේ මට දැනුණා කියලා. සමහර කට්ටියන්ගේ අත්දැකීම අනුව කියනවා ඒ අයට මේ ලොකු ආලෝකයක් එහෙම ලයිට් එකක් ගැහුවා වගේ ලොකු ආලෝකයක් ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ හිත යම් විදිහකට එක තැනක නතර වෙනවා කියලා තමන්ට තේරෙනවා කියලා. මේ අරමුණ අරමුණ දැඩිශේ ග්‍රහණය කරගෙන ඒ අරමුණ තුල තමන්ගේ සිත නතර වෙන බව ඒ සිත එහාට මෙහාට යන්නේ නැතුව මේ අරමුණු තුල නතර වෙන්න සූදානම් භාවයේ Tamanට දැනෙන ක්‍රමයක් තියෙනවා. ඒතර මේ විදිහට මේ නිසා අපිට ප්‍රතිභාග නිමිත හරියට මෙන්න මේවා එකක් කියලා කියන්න බෑ හැමෝගෙම. ඒක එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ ඒ පුද්ගලයාට මේ භාවනා සංඥාව Tamanට දැනෙන ක්‍රමය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒකයි අපි පහුගිය සතියේදී අර මම හිතන්නේ අපි කතා කරා සමහර කෙනෙක්ට දැන් එක සූත්‍රයක් ඇහුවහම මේ සූත්‍රේ කොහොමද වැටහුනේ කිව්වහම එක එකනාට මේ සූත්‍රේ වෙනස් වෙනස් විදිහට වැටහෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ වාගේ පටිභාග නිමිත්ත තුළ එක එක පුද්ගලයාගේ පටිභාග නිමිත්ත වෙනසක් තියෙන්න බැරි කමක් නැහැ. එකම දේ මේ පටිභාග නිමිත්ත පහළ වීමත් සමග මේ යෝගාවචරයාගේ නීවරණ විස්කම්බනය කියන එක සිද්ධ වෙනවා. එනිසා යෝගාවචරයාගේ නීවරණ එක්තරා විදිහකට විස්කම්බනයක් මෙතනදී සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කෙලෙස් සංසිඳනවා. කෙලෙස් සංසිඳනවා. තමන්ගේ නීවරණ විස්කම්බනය වෙනවා. මේ නිසා මේ පටිභාග නිමිත්ත කියලා කියන එක පහළ වීම අර්පණා සමාධියක పూర్ව අවධිය නිසා මේක භාවනා කරන යෝගාවචරයට හරි වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම මේ පටිභාග නිමිත්තක් උත්පාදනය කරගන්නවා කියලා කියන එක ලේස් පාසු කටයුත්තක් නෙවෙයි. මේක හරි අමාරු දෙයක් නිසා මේක අපි රැකගත යුතු ධර්මතාවයක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට විසුද්ධි මාර්ගයේ මඟ පෙන්වනවා මේ පටිභාග නිමිත්ත අපි රැක ගැනීම කොහොමද කළ යුත්තේ කියන කාරණය. අපිට කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා කියන එක ශක්විති දරු ගැබක් වාගරක් ගන්න කියලා කියනවා. ශක්විති දරු ගැබක් කියලා කිව්වහම ශක්විති රජ කෙනෙක්ට දාව ශක්විති රාජ මහේෂිකාවට යම්කිසි දරු ගැබක් ගර්භගත වුණාම කුසට පිළිසිඳ ගත්තාම දරුවෙක් කියනවා මේ ශක්විති රාජ මහේෂිකාව මේ දරු ගැබ ඉතාම හොඳින් ආරක්ෂා කරනවා. රජ්ජුරුවොත් ඒ පිළිබඳ විශාල ආරක්ෂාවක් සලසනවා කියලා කියනවා. ඉතින් කියනවා මේ ශක්තිත රාජ මහේෂිකාවට තමන්ගේ ස්වාමි මේ රජ්ජුරුව කෙරෙහිවත් ස්වාමි පුරුෂයා කෙරෙහිවත් සමහර වෙලාවට මේ රාගයක් ආදියක් උපදින්නේ නැහැ. ඒ ඒ තරම් මේ දරු ගැබට ආරක්ෂාවක් සලසනවා කියලා. ඉතින් ඒ නිසා ශක්විති දරු ගැබක් පිළිසඳගත් රාජ්‍ය මහේශිකාවක් යම්තාක් ආරක්ෂාවක් ඒ දරුගැබට ලබා දෙනවද ඒ වගේම තවත් අපිට තවත් උදාහරණයක් තවත් තැනකදී කියනවා හැල් කෙතක් රකින්න ගොවියෙක්ගේ හැල් කෙත හැල් ගොයම බණ්ඩි ගොයමක් බවට පත් වුනහම පීදීගෙන එන ගොයම් බණ්ඩිය තියෙන වෙලාවේදී මේ හැල් ගොයම කොයි විදිහට රකින්නවද මෙන්න මේ විදිහට මේ ප්‍රතිභාග නිමිත්ත කියන එක රකින්න ඕනේ කියලා. ඉතින් ඒකෙන් ශා කියනවා නිමිත්ත රක්කතෝ ලද්දා පරිහානි නවිජ්ජති ආරක්ඛන්හි අසන්තම්හි ලද්දන් ලද්දන් විනස්සති එතකොට නිමිත්ත රකින්නවා නම් මේ ලැබපු නිමිත්ත පරිහානියක් विद्यमान වෙන්නේ නැහැ හැබැයි ආරක්ඛන්හි අසන්තම්හි මේ ආරක්ෂාවක් නොමැති කල්හි ලබ්ධන් ලබ්ධන් විනාශති මේ ලැබෙන ලැබෙන පටිභාග නිමිත්ත විනාශ වෙන්න පුළුවන් කියලා. ඒ නිසා පටිභාග නිමිත්ත කියන එක බොහෝම ගෞරවයෙන් රැකගත යුතු දෙයක් බවට පත් වෙනවා. එහෙනම් කොහොමද රැකගන්නේ පටිභාග නිමිත්ත රකින ආකාරය? මෙතනදී අපිට කියනවා දුරුකල යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම සේවනය කළ යුතු දේවල් ටිකක් තියෙනවා. දුරුකල යුතු පක්ෂයක් තියෙනවා, සේවනය කළ යුතු පක්ෂයක් තියෙනවා. එහෙනම් මොනවද දුරුකල යුතු පක්ෂය අපිට කියනවා අසප්පාය දේවල් හතක් දුරු කරන්න කියලා කියනවා. සප්පාය දේවල් හතක් පරිශීලනය කරන්න, සේවනය කරන්න කියලා කියනවා. අසප්පාය ආවාසය, අසප්පාය ගොදුරුගම, අසප්පාය කතාවන්, අසප්පාය පුද්ගලයන්, අසප්පාය භෝජනයන්, අසප්පාය ඍතුන්, අසප්පාය ඉරියව් කියන මෙන්න මේ දේවල් ටික දුරු කරලා ඒකේ අනික් පැත්ත ප්‍රතිපක්ෂ වශයෙන් සප්පාය ආවාසය, සප්පාය ගෝචර ගම, සප්පාය කතාව, සප්පාය පුද්ගලයන්, සප්පාය භෝජනයන්, සප්පාය ඍතුන්, සප්පාය ඉරියව් මෙන්න මේ කියන දේවල් සේවනය කරන්න කියලා කියනවා. ඒ සේවනය කරනවා නම් අන්න ඒ කෙනාට තමන්ට ලැබිච්ච ප්‍රතිභාග නිමිත්ත විනාශ වෙන්න දෙන්නේ නැතුව රැකගන්න පුළුවන් වෙනවා කියලා කියනවා. එහෙමනම් කොහොමද අපි මේ සප්පාය අසප්පාය භාවී තීරණය කරන කරන්නේ? ඉතින් අපිට මෙතනදී කියනවා සප්පාය ආවාසයේ සේවනය කරන ආවාසාදී සේවනය කරන කාට වුණත් ඊටාම කෙටි කාලයකින් මේ පටිභාග නිමිත්ත ඇසුරු කරගෙන උපචාර සමාධියෙන් අර්පණා සමාධියට තමන්ගේ සමාධිය දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා කියලා. ඒතෙන්ට අපිට ගාථාවක් දීලා මේ සප්පාය අසප්පාය භාවයන් හත පිළිබඳව කියනවා. ආවාසෝ ගෝචරෝ භස්සං පුග්ගලෝ භෝජනං උතු ඉරියාපතෝති සත්තේතේ අසප්පායේ විවජ්ජියේ. සප්පායේ සත සේවේතහ එවං හි පටිපජ්ජතු නචිරේනේව කාලේන හෝති කස්සචි අපනා. ඉතින් මේ ආවාස ගෝචර බස්ස පුද්ගල ආදී මේ සප්පාය දේවල් ටික මේ මේ ධර්ම වල අසප්පාය ටික දුරු කරලා සප්පාය දේවල් සේවනය කරන කෙනාට කියන නචිරේනේව කාලේන හෝති කස්සචි අපනා. ඒ කෙනාට බොහොම කෙටි කාලයකින් අර්පණාගත වෙන්න පුළුවන් කියලා කියනවා. එමනම් අපි දැනගන්න ඕනේ මොනවද සප්පාය ආවාස ආදිය. එහෙමනම් භාවනා කරන යෝගාවචරයට යම් ආවාසික වාසය කරනකොට ඒක සප්පායයි නම් කොහොමද සප්පාය කියලා තීරණය කරන්නේ? තමන්ගේ පටිභාග නිමිත්ත ඉපදිච්ච නැති යෝගියට මේ ආවාසයේ භාවනා කරනකොට පටිභාග නිමිත්ත ඉපදෙනවා නම් උපන්න නිමිත්ත එහෙම එතකොට මේකේ මේ දෙපැත්ත අපිට කියන්නේ මම මේ මුලින්ම කරුණු දක්වලා තියෙන අතරම අසප්පාය භාවය කියන්නේ අසප්පාය භාවය කියන්නේ යම් ආවාසයක ඉඳගෙන භවනා කරාට ඒ කෙනාට ප්‍රතිභාග නිමිත්තක් උපදින්නේ නැහැ. එහෙම නැත්තම් උපන්න නිමිත්තක් තියෙනවා ඒ උපන්න නිමිත්ත නැති වෙනවා. එහෙමත් නැත්තම් එළඹ සිටි සිහියක් Tamanට උපදවා ගන්න බැරි වෙනවා. එළඹ සිටි සිහිය Tamanගේ නැති වෙනවා. එහෙමත් නැත්තම් සිත සමාහිත වෙන්නේ නැහැ. අන්න මේ මේ කරුණු තියෙන ආවාශයක් තියෙනවා. අන්න ඒක කියනවා අසප්පාය ආවාශයක් කියලා. ඒතර තමන්ගේ නිමිත්ත උපදින්නේ නැති ආවාශය, උපන්න නිමිත්ත නැති වෙන තැන, එහෙම නැත්නම් සිහිය එළඹ ගන්න බැරි තැන, සිත සමාහිත කරගන්න බැරි තැන අන්න කියනවා අසප්පාය සීනාසනයක් අසප්පාය ආවාසයක් කියලා. ආවාස කියන එකෙන් අදහස් කරන්නේ මෙතන කුටියක් කියලා කියන එකයි. සේනාසනයක්ම නෙවෙයි විහාරස්ථානයක් කියන එක නෙවෙයි ඒ විහාරස්ථානයක්ම සමහර ලාවට අසප්පාය වෙන්න පුළුවන්. දැන් සමහර ලාවට දැන් යෝගීකුට තමන් භාවනා කරන තමන් ඉන්න විහාරස්ථානයේ හැර තමන්ට වෙන තමන්ට විහාරස්ථානයක් නැත්තම් ඒ බඳු තැනකදී ඔහුට සිද්ධ වෙනවනේ මේ විහාරස්ථානයේ ඉන්න. හැබැයි මේ විහාරස්ථානය තුළ කුටි කිහිපයක් තියෙනවා නම් තමන් භාවනා කරලා තියෙනවා නම් තැන් තැන් කුටි කීපයක ඒ කුටි කීපයක් තුළ තමන්ට අදහසක් ඇති කරගන්න පුළුවන් මොන කුටියේ ඉඳලාද මට වඩාත් හොඳට භාවනා කරන්න පුළුවන් කියලා. මේ නිසා කියනවා මෙතනදී විසුද්ධි මාර්ගය අපිට දක්වනවා නාග පර්වත වාසී ප්‍රධානීය තිස්ස තෙරුන් වහන්සේ කියලා. උන්වහන්සේට සඳහන් කරනවා යම් ඒ අතර මේ කතාව එක හරි අඩුපාඩුවක් අපිට විසුද්ධි මාර්ගයේ සමහරලාට මේ කතාන්තර සමහර ඒවා සඳහන් කරන්නේ නම් විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ නම් විතරක් තියදී කතාන්තර සමහර ඒවා අපිට හොයාගන්න හැකියාවක් නැහැ. ඉතින් කොහොම නමුත් කියන මේ නාග පර්වත වාසී ප්‍රධානීය තිස්ස තෙරුන් වහන්සේට වාගේ යම් ආවාසික වාසය කරනකොට නූපන් නිමිත්ත උපදිනවා නම් ඒ වගේම උපන්න නිමිත්ත ස්ථිර වෙනවා නම් සිහිය එලව ගන්න පුළුවන් වෙනවා නම් සිත සමාහිත වෙනවා නම් ආන්න ඒ ආවාසය සප්පාය ආවාසයක කියලා කියනවා. ඒ නිසා භාවනා කරන යෝගියා මෙන්න මේ සප්පාය අසප්පාය ආවාසය Taman තෝරගන්න කියලා කියනවා. එතකොට මේ කරුණු කාරණා අතරේ අපිට කියන්නේ පළවෙනිම කාරණේ තමයි ශේවනය කරන්න ඕනේ කාරණය, දුරු කරන්න ඕනේ කාරණය, අසප්පාය ආවාස දුරු කරලා සප්පාය ආවාස සේවනය කරන්න කියලා කියනවා. ඊළඟට අපිට කියනවා අසප්පාය ගොදුරුගම දුරු කරලා සප්පාය ගොදුරුගමත් තෝරගන්න කියලා කියනවා. එතකොට ආවාසය පිළිබඳ තවත් කරුණු කාරණා කිහිපයක් අත්‍තරම සඳහන් කරලා තියෙනවා. යම් විහාරස්ථානයක බොහෝ ආවාස තියෙනවා නම් ඒ විහාරස්ථානයේ එක එක ආවාසයක දවස් 3 3 වාසය කරන්නයි කියලා කියනවා. එතකොට මඟ පෙන්වීමක් ලබා දෙනවා යම් විහාරස්ථානයක දැන් Tamanට භාවනා කරන්න ගියාම Tamanට කුටි සෙනසුන් කීපයක් මෙතන තියෙනවා නම් Taman පින්දලා බලන්න පුළුවන් නම් එක කුටියක දවස් 3ක් ඉන්න කියලා කියනවා. තුන් දවස් තුන් දවස් වාසය කරලා බලන්න කියලා කියනවා. තුන් දවස් තුන් දවස් වාසය කරලා බලලා ඒ අනුව තමන්ට තීරණය කරගන්න පුළුවන් මොන ආවාසයද මම තෝරගන්නේ කියලා. ඒ නිසා දවස් 3 3 වාසය කරලා බලන්න කියලා කියනවා. තමන්ට වඩාත්ම හොඳ ආවාසය මොකද්ද කියන කාරණය. ඒ වගේම තමයි අපිට කියනවා ආවාස සප්පාය ලැබුණාට පස්සේ කියනවා ලක්දිව සුළුන්නාලෙන කමතහනගෙන වාසය කරපු 500ක් වික්ෂුන් වහන්සේලා අ මොකක්ද මේකට වෙන්නේ? ආවාස සප්පාය ඇවිලා මේ ලංකාවේ චූලනාගලෙන කියන ප්‍රදේශයේ විසුද්ධි මාර්ගය සඳහන් කරන්නේ 500ක් ස්වාමින්වහන්සේලා රහත් භාවයට පත් වුණාලු කමඨහන සමෘද්ධමත් වුණාලු සප්පාය ආවාසයක් ලැබිච්ච නිසා. ඉතින් ඒ නිසා ඒ සුළුන්නාලෙන එහෙම නැත්නම් චූලනාගලෙන වාසය කරපු 500ක් භික්ෂුන් වහන්සේලාට වාගේ. ඉතින් ඒ නිසා සප්පාය ආවාසයක් ලැබුණොත් අර නිමිත්ත උපදුන ඉපදුණු යෝගාවචරයට ඒ නිමිත්ත උපචාර සමාධියෙන් අර්පණා සමාධියට ගොඩනගා ගන්න වැඩි දියුණු කරගන්න හැකියාවක් ලැබෙයි කියලා කියනවා. ඒ වගේම තමයි කියනවා එහිදී සෝවන් ඌවන් ඒ වගේම අන්තනක ආර්ය භූමියට පැමිණලා රහත් ඌවන් ගණනක් නැහැ. මේ කියන්නේ චූලනාග ලෙන කියන ප්‍රදේශය ගැන. දැන් චූලනාග ලෙනට ඇවිල්ලා අර 500ක් දෙන රහත් භාවයටපත් වුණා. තව ගණනක් කියන්න බෑ කියන මේ චූලනාග ලෙන කියන ප්‍රදේශයේ ඒ සේනාසනයේ සෝවන් වෙච්ච ප්‍රමාණය. ඒ වගේම වෙන කොහේ හරි සෝවාන් ආදී මගපළයකටපත් වෙලා මෙතෙන්ට ඇවිල්ලා රහත් වෙච්ච අය ගණන් කරන්න බැරි තරම් හිටියා කියලා කියනවා. ඒ විතරකුත් නෙවෙයි සිතුල්පව් විහාරස්ථානය ආදී තවත් බොහෝ තැන්වල රහත් වෙච්ච ප්‍රමාණය ගණන් කරන්න බැහැ කියලා කියනවා. ඉතින් මේ විසුද්ධි මාර්ගයේ තැන් ගණනාවක මේ චිත්තල පබ්බත විහාරය කියලා කියන සිතුල්පව් කියන එක සඳහන් කරනවා. ඉතින් දැනටත් රුහුණේ තියෙන සිතුල්පව්. ඉතින් අද රුහුණේ තියෙන සිතුල්පව්ව අද විහාරස්ථානයට එහායින් යනකොට තියෙනවා විශාල වශයෙන් ගල්ලෙන් ප්‍රදේශයක්. ඉතින් මේ ගල්ලෙන් ප්‍රදේශය අතීතයේ මහරහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ වාසය කරපු තැනක්. ඉතින් අද සමහර ලාවට වල් බිහි වෙලා තියෙන තේ නිසා එතන ඒ අතීතයේ තිබුණු විභූතිය අද නැති වෙන්න පුළුවන්. නමුත් අතීතයේ රහතන් වහන්සේලා බොහෝ පිරිසක් හිටපු තැනක් මේක. ඒ ඊළඟට අපිට කියනවා ඊළඟ සප්පාය භාවය තමයි සප්පාය අසප්පාය ගොදුරුගම කියලා කියන එක. ඉතින් ගොදුරුගම කියලා කියන්නේ පිණ්ඩපාතේ කරගන්න ගම කියලා කියන එක. ඉතින් අපිට කියනවා සේනාසනෙන් උතුරු පැත්තේ හරි දකුණු පැත්තේ හැරි තියෙන සේනාසනය තමයි වඩාත්ම හොඳ කියලා කියනවා. සේනාසනෙන් උතුරේ හැරි දකුණේ හැරි තියෙන සේනාසනයක්. ඇයි උතුරේ දකුණ කියලා කියන්නේ? ඒකට හේතුව අපිට කියනවා. උතුරු දකුණ තෝරගන්න හේතුව තමයි ගමනාගමනයේදී හිර මුහුණට නොකරන සඳහායි කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේ උතුරට යනවා නම් අපි දකුණු පැත්තේ ඉඳලා උතුරු බලාගෙන යන්නේ. දකුණු පැත්තේ ඉඳලා උතුරු බලාගෙන යනකොට අපිට උදේට පින්ඩපාත යනකොට මේ ඉර මූණට වැටෙන්නේ නැහැ. එහෙම නැත්නම් දකුණු පැත්තට යනකොට අපි උතුරේ ඉඳලා දකුණු බලාගෙන යන්නේ. එතකොටත් අපිට ඉර මූණට වැටෙන්නේ නැහැ. ඉතින් මේ කර්ම දෙක හින්දා අපිට කියනවා මේ උතුරු පැත්තේ හැරි දකුණු පැත්තේ හැරි තියෙන ගෝචර ගම සප්පායයි කියලා කරන තිබෙනවා. එහෙම කිව්වහම අපිට ගෝචර ගමක් උතුරෙන් දකුණේ හොයාගන්න බැහැ. නම් ශ්‍රේනාසනයේ උතුරු පැත්තෙන් දකුණු පැත්තෙන් හොයාගන්න බැරි නම් පවර්හු පැත්තක ශ්‍රේනාසනයේ මේ ගෝචර ගමකට යන්න වෙයි. හැබැයි එහෙම තියෙනවා නම් ඒක වඩා සප්පායයි කියලා කියනවා. ඇයි එතකොට පින්ඩපාතේ යනකොටත් Tamanට මේ කමටහන මෙනෙහි කරගෙන යන්න පුළුවන්. පින්ඩපාතේ යන භික්ෂුන් වහන්සේට කමටහන මෙනෙහි කරගෙන යන්න පුළුවන්. ඒ අර ඉරමුණට වැටලා සිද්ධ වෙන තමන්ගේ සිත වික්ෂිප්ත භාවය ඇති වෙන්නේ. ආපහු එනකොටත් තමන්ට කමඨහන මෙනෙහි කරගෙන එන්න පුළුවන්. අපි අර සඳහන් කර අර ගතපච්චාගත වත පුරණ වික්ෂුන් වහන්සේලා පින්ඩපාති යනකොටත් කමඨහන මෙනෙහි කරගෙන යනවා. ආපහු එනකොටත් කමඨහන මෙනෙහි කරගෙන එනවා. ඒතර මේ යනකොට එනකොට කියන ගමන් දෙකේදීම කමඨහන හොඳට මෙනෙහි කරගෙන එන්න පුළුවන්කම ලැබෙනවා. උතුරු පැත්තට හරි දකුණු පැත්තට හරි තමන් ගෝචරගාමයේ තියෙනවා. ඒ එහෙම නැහැ කියලා අපිට වෙන තැනක් හොයාගෙන යන්න අවශ්‍ය නැහැ. ඒක වඩාත් සුදුසුයි කියලායි කියන්නේ. ඒ වගේම තමයි ඊටා නොදුරු තැනක තියෙන. කියන්නේ බොහොම ළඟ තියෙන ගෝචරගාමයක් වෙන්න ඕනේ. ඒක අපිට කියනවා යෙල කෝෂයක්. ඉතින් යෙල කෝෂයක් කියලා කියන එක මේ අපිට සඳහන් කරන්නේ යෙල කියලා කියන්නේ එකහමාරට කියන වචනයක්. ඉතින් මේ යෙල කෝෂය කියලා අපි ගත්තේ මේ විෂද මාර්ග සන්නාදී කියන මේකට සිංහල වචනේ. මේකට කියන්නේ දියද්ද කෝෂ කියලා. දියද්ද කෝෂ කියලා කියන පාලි වචනේ දියද්ද කියලා කියන්නේ එකහමාරට. දියද්ද කියන එකට සිංහල වචනේ තමයි යෙල කියලා කියන එක. ඉතින් ඒ නිසා යෙල කෝෂයක් කියලා කියන්නේ කෝෂ එකහමාරක්. කෝෂ එකහමාරක් කියලා කියන්නේ කොච්චරක්ද කියනවා. යොදුන් 3000කට තමයි කෝෂයකමාරක් කියලා මේ කියන්නේ කියලා කියන යොදුන් 3000ක යොදුන් නෙවෙයි දුනු දුනු දුනු 3000ක ප්‍රමාණයක් තමයි මේ අපිට සඳහන් කරන්න කියලා කියනවා. ඒ වගේම එතකොට දුනු 3000 දුනු 3000ක් කියලා කියන්නේ දුන්නක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් බඹ බඹයකට චුට්ටක් වැඩි වායු ප්‍රමාණයක් බබයක් කියලා කියන්නේ අඩි 6ක් විතර ප්‍රමාණයක්නේ. එතකොට මේ අඩි 6ක පමණ ප්‍රමාණය වාගේ තමයි සාමාන්‍යයෙන් මේ දුන්න කියලා කියන එක. ඒ වාගේ එතන කියන්නේ වියත් 9ක් කියලා දුන්නකට තියෙන්නේ. එතකොට දුනු 3000ක් කියලා කිව්වහම සාමාන්‍යයෙන් කිලෝමීටර දෙකක් දෙකමාරක් විතර ප්‍රමාණයක් තමයි මෙතනදී සලකන්න තියෙන්නේ. ඒ වාගේ ප්‍රමාණයක් තමයි උපරිම කියන්නේ. ඊටත් වඩා ඒ වාගේ ඊටත් වඩා ගොඩක් දුර තියෙනක ගොදුරු ගමක් සමහර ලාවට යෝගියාට පින්ඩපාතී කරගෙන ආපහු එන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා එච්චර දුරට යන්න එපා කියනවා. ඒ වගේම තමයි සුලභ භික්ෂා සම්පන්න ගොදුරු ගමක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි සප්පාය වෙන්නේ. කියන්නේ Tamanට පින්ඳ පාතේ හොඳට කරගන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් එහෙම ගොදුරු ගමක් තියෙනවා නම් අන්න පින්ඳ පාතේට සප්පායයි කියලා කියන. එහෙම නැත්නම් අසප්පායයි කියලා කියනවා. ඒ වගේම තමයි සප්පාය අසප්පාය කතාවන් ඊළඟ කාරණේ මේ සප්පාය අසප්පාය භාවයේ ඊළඟ කාරණේ තමයි කතාබස් කියලා කියන එක. ඒතර අපි යම් කිසි කෙනෙක් සමග නිතරම කතාබස් කරන්නේ මොනවද කියලා කියන එක. දැන් මේ කරුණ අතරේ සමහර ඒවා දැන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගොදුරුගම කියලා කියන කාරණය ගිහි පුද්ගලයෙකුට අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි කතාව කියලා කියන එක ගිහි පැවිදි කාටත් අදාළ දෙයක්. දැන් අපි වාසය කරන තැන කියලා කියන එකත් ගිහයටත් අදාළයි. Taman භවනා කරන තැන සමහරලාවට Taman වඩාත් හොඳට කල්පනා කරලා තෝරගන්න මම කොතන ඉඳගෙනද භවනාව කරන්න කියලා. සමහර වෙලාවට තමන්ගේ නිදන කාමරය වඩාත් සුදුසු නැති වෙන්න පුළුවන්. තමන්ගේ බුද්ධ මන්දිරය ඊට වඩා සුදුසු වෙන්න පුළුවන්. සමහර වෙලාවට බුද්ධ මන්දිරයටත් වඩා නිවසේ තියෙන්න පුළුවන් වෙනත් සුදුසු භාවනා කරන්න තැනක්. ඒ නිසා එහෙම තැන් කීපයක භාවනා කරලා තමන් බලන්න ඕනේ තමන්ගේ හිත එකඟ වෙන්න වඩාත් ගැළපෙන්නේ කොතනද කියලා. ඒ වගේම කතාබස් කියලා කියන එක ගිහි පැවිදි කාටත් වැදගත් වෙනවා. ඒ නිසා අසප්පාය කතා තියෙනවා. අසප්පාය කතා තියෙනවා. ඒතර අසප්පාය කතා කියන්නේ මොනවද? දෙතිස් කතා. දෙතිස් කතා කියන මේ තිරස්චීන කතා කියලා කියන කතා අසත්පාය කතා කියලා කියනවා. ඒ වගේම තමයි දස කතා නිශ්චිත කතා තියෙනවා නම් ඒව සත්පායයි කියලා කියනවා. ඒ නිසා කියනවා දෙතිස් කතාවක් තියෙනවා නම් ඉතින් ඒ දෙතිස් කතා කරනවා නම් ඒ කරන කෙනාගේ ලැබිච්ච නිමිත්තත් අතුරුදහන් වෙන්න පුළුවන් දෙතිස් කතාවල නිරත වීම තුලින්. හැබැයි දස කතා කියලා කියන දේවල් හොඳයි සප්පායයි. හැබැයි කියන දස කතාවත් ප්‍රමාණයට කරන්න කියලා කියන ප්‍රමාණ ඉක්මවල කරන්න යන්න එපා කියනවා. ඒ කියන්නේ ප්‍රමාණය ඉක්මවල දස කතාවක් වුණත් කරන්න ගියොත් තමන්ට භාවනා කරන්න තියෙන වෙලාව අතහැරලා කතා කර කර ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමන් එකිනෙකා එකතු වෙලා කතාබස් කරනකොට බොහෝම අවධානයෙන් තමන්ගේ කතාව සීමා කරගන්න ඕනේ සීමිතව කරගන්න කියලා කියනවා. එහෙම නැත්නම් තමන් මේ තිරස් කියන දෙතිස් කතා කරන්න ගියොත් තමන්ගේ නිමිත අතුරුදහන් වෙන්න පුළුවන්. ඉතින් මොනවද මේ දෙතිස් කතා කියලා කියන්නේ මොනවද මේ අසප්පාය කතා. ඉතින් මේවා අපි දන්නව සමහර වෙලාවට ඒ නිසා අපි විස්තර කරන්නේ නැහැ. නමුත් අපි මේ කතා 32 දක්වලා තියෙනවා රාජ කතා, රජවරු පිළිබඳව කතා, චෝර කතා, සොරු පිළිබඳව කතා. දැන් අපි මේවා සමහර වෙලාවට සමාජයේ කතා වෙනවා. දැන් ඡන්දයක් කිට්ටු වෙනකොට එහෙම නැත්නම් ඡන්දයක් ඉවරුනහම මේ දේශපාලන පක්ෂ ජනාධිපතිවරු ගැන, රාජ්‍ය නායකයන් ගැන මේ කට්ටිය ගැන සමහර ලාවට නොඑක් නොඑක් කතාබස් ඇති කරන මේවා භවනා කරන යෝගියෙකුට යෝගීෙකුට සප්පාය වෙන්නේ නැහැ. ඒ නිසා රාජ කතා, චෝර කතා කියලා කිව්වහම නොඑක් නොඑක් ලොකු ලොකු සොරකම් කරපු පුද්ගලයන් පිළිබඳව කතාබස් කරනවා නම් ඒක යෝග්‍ය වෙන්නේ නැහැ. මහා මාත්‍ර කතා කළානේ මහා ඇමතියන් පිළිබඳව, සේනාවන් පිළිබඳ යුද්ධයට යන සේනාවන් ගැන. භය කතා පිළිබඳ නොඑක් නොඑක් භය හිතෙන කතා කරනවා නම් ඒවා. යුද්ධ කතා අන්න කතා කළා කියන්නේ ආහාර පාන කාපු බීපුවා ගැන කතා කරන අපි අහවල් දෙයක ඒවා මේවා කෑවා මේවා කියලා. පාන කතා කියන්නේ පාන වර්ග පිළිබඳව. වත්ත කතා කියන්නේ ඇඳුම් පැළඳුම්. යාන කතා කළා කියන්නේ යාන කියලා කියනකොට අපි පයට දාන ෂේප්පු දෙකත් පාවහන් යුගලයක් යාන කියන සංඛ්‍යාවට යනවා. ඒ වගේම යාන වාහන කියන ඒවත් යානක් කියන සංඛ්‍යාවට යනවා. ඒතර මේවා කවරක් පිළිබඳව කරන කතා වුණත් යාන කතා කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ශායන කතා කළා කිව්වහම නිදා ගන්න තැන් පිළිබඳව මාලා කතා, මාලා පිළිබඳව කතා, ගන්ධ කතා, සුවඳ වර්ග, ගන්ධ වර්ග, ඥාතීන් පිළිබඳව කතා, ගාම කතා, නිගම කතා, නගර කතා, පුර ගම් නියම් ගම් පිළිබඳව කතා, ජනපද පිළිබඳව කතා, නොයෙක් නොයෙක් ස්ත්‍රීන් පිළිබඳව, පුරුෂයන් පිළිබඳව කතා, සූරයන් පිළිබඳ ලොකු වීරයන් දැන් ඔය අපි කියන්නේ මේ මේ සරදීල් ගැන එහෙම නැත්නම් යකඩයා ගැන මේ වගේ යම් යම් ප්‍රසිද්ධ පුද්ගලයෝ ගැන සූර්යෝ ගැන කතා ඒවා විශිකා කතා කළා කියන්නේ යම් යම් පාරවල් පිළිබඳව මම්මාවත් පිළිබඳව කතා කුම්බට්ටහන කතා කියලා කිව්වහමත් මේ නොයෙක් නොයෙක් ඒ වගේම යම් යම් ඥාතීන්ට ආදී പ്രേත ආදීන් පිළිබඳව පුබ්බ പ്രേත කතා සහ කුම්බට්ටහන කතා කියන මේ දෙකම කුම්බට්ටහන කතා කියලා කියන්නේ මට මතක විදිහට අර කුම්බට්ටහන කතා කියන එකෙන් කියන්නේ ස්නානය කරන තැන් පිළිබඳව කතා. ඒ කියන්නේ තොටු පොළවල් ගැන නොයෙක් නොයෙක් තොටු පොළවල් පිළිබඳව කතා මේ ගම් වල එහෙමත් නැත්නම් සමුද්‍රයේ වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් වැවක වෙන්න පුළුවන් නාන තොටුපළවල් වල පිළිබඳව කතා තමයි කුම්බට්ටහන කතා කියන්නේ. පූබපේත කතා කියලා කියන්නේ මලගේ ඥාතීන් පිළිබඳව. නානත්ත කතා කියන්නේ නොඑක් නොඑක් ආකාරී කතා. ලෝකක්ඛායිකා සමුද්දක්ඛායිකා ඉති භව භව කතා කියලා කියන ලෝකක්ඛායිකා කියලා කියන්නේ මේ ලෝකයේම කන කතා වාගේ දශකය. කියන්නේ එතනදී කියනවා මේ කිසිම අර්ථයක් නැති નિરර්ථක කතා කරනවා. දැන් සමහර වෙලාවට කියනවා මේ කපුට මොන පාටද කියලා අහනවලු. එතකොට කියනවා කපුට සුදු පාටයි කියලා. කපුට කොහොමද සුදු පාට වෙන්නේ? කපුට කළු පාටන්නේ ඈ නෑ කපුටගේ ඇටකට සුදු පාටයිනේ. ඒද කපුට සුදු පාටයි කියන්නේ කියලා. අන්න ඒ වායේ කතා. එතකොට කාටවත් මේ කතා කරන කෙනාට ප්‍රයෝජනෙකුත් නෑ, අහන කෙනාට ප්‍රයෝජනෙකුත් නෑ. ඒවා තමයි ලෝකක්කායිකා කියන්නේ. සමුද්දක්කායිකා කියලා කියන්නේ තේවායේ කතා මේ සමුද්‍රය කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වහම මේ කවුරු හරි කෙනෙක් හාරපු එකක් කියලා කියනවා මේක. එතකොට අන්න ඒ වායේ කතා. එතකොට ඒක ඇත්තටම බොරුවක් සහ කිසිම අපි කියන්නේ සම්ප්‍රප්ලාපයක් මේ කිසිම අර්ථයක් නැති දෙයක්. එහෙම කතා තමයි සමුද්දක්කායිකා කියලා කියන්නේ. ඉති බව බව කතා කියලා කියන්නේ මේ වාගේ කුඩු මහත් නොයෙක් නොයෙක් කතා තියෙනවා භව අභව මේ ආදී පිළිබඳව. ආරඤ්‍ය කතා, පබ්බත කතා, නදී කතා, දීප කතා කියලත් කතා තියෙනවා. මේ හැම දෙයක් පිළිබඳව කතා. ඉතින් මේ යමක් පිළිබඳව කතාබස් කරනවා නම් යම් තැනක ඉඳගෙන අන්න ඒ කතාබහ කියනවා. මේක දෙතිස් කතා සංඛ්‍යාවට යනවා කියලා. ତර මේ දෙතිස් කතාවම අපිට කියනවා භාවනා කරන යෝගියට සුදුසු වෙන්නේ නැහැ කියලා. ඒ වගේ භාවනා කරන යෝගියට සුදුසු වෙන කතා තමයි දස කතා කියලා කියන්නේ. දස කතා කියන්නේ මොකද? අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග කතා, විරියාරම්භ කතා මේ ආදී කතා 10. අප්පිච්ච කතා කියලා කියන්නේ ඉතින් අල්පේච්ච භාවයේ පිළිබඳව කතා කරනවා. අප්පිච්චතා ඉතින් ඔය ඉච්ඡ භාවයේ කරුණු කීපයක් තියෙනවා. අත්‍රිච්ඡතා, අප්පිච්ඡතා, මහිච්ඡතා මේ විදිහට. එතකොට මේ කරුණු ගැන කතාබස් කරනවා නම් යම් කිසි කෙනෙක් අල්පේච්ඡ භාවය පිළිබඳව මොකක්ද අල්පේච්ඡ භාවය කියලා කියන්නේ මොකක්ද ඊට පස්සේ අත්‍රිච්ඡතාවය කියන්නේ මොකක්ද මහිච්ඡතාවය කියන්නේ මොකක්ද පාපිච්ඡතාවය කියලා කියන්නේ මොකක්ද මෙන්න මේ ඉච්ඡ භාවයන් පිළිබඳව කතාබස් කරමින් යම් කිසි ධර්ම කතාවක් කියනවා නම් ඒ අනුව අල්පේච්ඡ භාවය කියන එක අපි ඇති කරගත යුතුයි කියන කතාවක් ඇති කරනවා නම් මෙන්න මේවට තමයි අප්පිච්ඡ කතා කියලා කියන්නේ. ඒ මජ්ක්‍ධිම නිකායේ රත විනීත සූත්‍රයේ අර්ථ කතා බලුවොත් මේ අප්පිච්ච කතා පිළිබඳව දීර්ඝ විස්තරයක් දැනගන්න පුළුවන්. සන්තුට්ටි කතා කියන්නේත් එහෙමයි ලද දෙයින් සතුටු වීම පිළිබඳව තියෙන කතා සන්තුට්ටි කතා කියන්නේ. ඊට පස්සේ පවිවේක කතා කියලා කියන්නේත් එහෙමයි විවේකයේ පිළිබඳව කතා. අසංසග කතා කියලා කියන්නේ මේ අපි කිහිප දෙනා ගිහි පුද්ගලයන් නොයෙක් නොයෙක් විදිහට එකතු වෙලා සංසර්ග වෙලා වාසය කරන එක කියන සංසර්ගය කියලා. ඒ සංසර්ගයෙන් වැළකීම පිළිබඳව කතාවල් කියනවා අසංසර්ග කතා කියලා. විරියාරම්භ කතා කියලා කියන්නේ අපට ආරම්භ නොආරම්භ වූ වීරිය ඇරඹීම පිළිබඳව කතා. අපිට වීරිය ආරම්භ කරන්න බැරි වෙච්ච කරුණු කාරණා පිළිබඳව වීරිය ආරම්භ කරන කතාවලට කියනවා වීරිය ආරම්භ කතා කියලා. ශීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා මේවා අපි දන්නවා. සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය සහ විමුක්ති ඥාන දර්ශනය පිළිබඳව කතා කියලා. එතකොට මෙන්න මේ කියන කතා තමයි දස කතා කියලා කියන්නේ. මේවා සප්පාය කතා. හැබැයි කියනවා ඒ සප්පාය කතා උනත් ප්‍රමාණ ප්‍රමාණයට සුදුසු විදිහට කරන්න. ඊට වඩා වැඩිපුර කරන්න යන්න එපා කියලා කියනවා. ඊළඟට තමයි ඊළඟ කාර්යය තමයි සප්පාය අසප්පාය පුද්ගලයන් පිළිබඳව. එතකොට පුද්ගලයනොත් අපි තෝරගන්න ඕනේ අපි අසුරු කරන්නේ කවුද නැත්තේ කවුද කියලා. ඒතර එතනදී කියනවා යම් පුද්ගලයෙක් ඇසුරු කරාම Tamanගේ අසමාහිත සිත සමාහිත වෙනවා සමාහිත සිත ස්ථිර භාවයටපත් වෙනවා නම් ආන් එහෙම කෙනෙක් ඇසුරු කරන්න කියලා. එහෙම පුද්ගලයා තමයි සප්පාය පුද්ගල වෙන්නේ. සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ පුද්ගලයන් ඇසුරු කරාම අපේ සිතේ සමාධිය නැති වෙනවා. එහෙමයි ඇසුරු කරන්න එපා කියනවා. ඒ නිසා අපි ඇසුරු කරන්න ඕනේ යමෙක් ඇසුරු කරාම අපේ සිත සමාධිමත් වෙන්න ඒක උපකාරයක් වෙනවා නම් අපේ සිතේ කෙලෙස් දුරු වෙන්න උපකාරයක් වෙනවා නම් අපේ සමාහිත සිත ස්ථිර වෙන්න උපකාරයක් වෙනවා නම් එහෙම කෙනෙක් තමයි අපි ඇසුරු කරන්න ඕනේ. ඉතින් කොහොමද එහෙම අය සහ එහෙම නොවන අය තෝරගන්නේ? කියනවා තිරිසන් කතා. ඒ කියන්නේ අර අපි කතා කරපු දෙතිස් කතා ආදිය කරන පුද්ගලයා අපේ සිතේ සමාධියට බාධා කරන කෙනෙක්. යම් කෙනෙක් ඉන්නවා නම් මේ තිරස්චීන කතා නොකරන කෙනෙක් ඉන්නවා නම් එහෙම තිරස්චීන කතා නොකරන ශීලාදී ගුණයන්ගෙන් යුක්ත යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් අන්න එහෙම පුද්ගලයෙක් තමයි අසුරු කරන්න සප්පාය පුද්ගලෙක් කියලා කියන්නේ. ඒ නිසා අසුරු කරනවා නම් අසුරු කරන්න ඕනේ එහෙම දෙතිස් කතා සිද්ධ නොකරන ශීලාදී ගුණයන්ගෙන් යුක්ත පුද්ගලය තමයි ඇසුරු කරන්න ඕනේ කියන්නේ. ඒ වගේම තමයි මේ දෙතිස් කතා කියන තිරස්චීන කතා කරන කාය දඩඩී බහුල පුද්ගලයෝ ඉන්නවා නම් අන්න ඒ අය සප්පාය නැහැ කියලා කියනවා. කාටද කාය දඩඩී බහුලයි කියලා කියන්නේ? කාය දඩඩී කියන වචනේ කියන ශරීර සංතරපණයෙහි සහ පෝෂණයෙහි යෙදෙන අය. ඒ කියන්නේ හැම වෙලාවකම තමන්ගේ ශරීර සංතරපණය තමන්ට යම් යම් අලුත් අලුත් අත්දැකීම් විඳින්න වෙන්න පුළුවන් අලුත් අලුත් කෑම කන්න අලුත් අලුත් දේවල් බලන්න මේ වගේ තමන්ගේ කය පිනවන දේවල් කරන කෙනා. කය පිනවන්න බලන කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් පෝෂණය කියන්නේ නිතරම මොනවා හරි කෑම කන්ද ආදී කරන්න කල්පනා කරනවා නම් අන්න එහෙම අය තමයි මේ කියන්නේ කාය දඩඩී බහුල පුද්ගලයෝ කියලා. ඒතර ඒ කාය දඩඩී බහුල පුද්ගලයෝ ඇසුරු කරන එක සප්පාය නැහැ කියලා කියනවා. ඉතින් එහෙම පුද්ගලයෝ කියනවා පිරිසිදු දිය කෙලිටි කරන මඩදීහි පිරිසිදු දිය කෙලිටි කරන මඩදියක් වායි කියලා කියනවා. ඒ කියන්නේ දැන් බොර වෙච්චි මඩ වතුරක් තියෙනවා නම් මේ මඩ වතුර ටික පිරිසිදු වතුරත් එක්ක එකතු කරොත් හරි ඉක්මනට මේ මඩ වතුර ටික අර පිරිසිදු වතුරත් කිලිටි භාවයටපත් කරනවා. මෙන්න මේ වාගේ තමයි කියනවා අර කායදද්දී බහුල තිරස්චීන කතා කරන පුද්ගලයෙක් අපි ඇසුරු කරොත් එහෙම ඇසුරු කරාම අපේ සිතත් ඉක්මනටම දූෂණය වෙනවා. එහෙම දූෂණය වෙලා අපේ නිමිත්ත අතුරුදහන් වෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා ඒකට උදාහරණයක් අපිට දක්වනවා කෝටි පර්වතවාසී තරුණ භික්ෂුන් වහන්සේට එහෙම වුණා කියලා. ඉතින් ඒකත් කතාව ඉතින් අවාසනාවකට විශේෂ මාර්ගයේ කතාව දක්වන්නේ නැහැ. අපිට දක්වලා තියෙන ඇත්තටම මේ නම විතරයි. ඉතින් ඒක ඒ නිසා අපි කතහන්දරේ මොකද්ද කියන එක දන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ ලබාගත් සමාපත්තිය පවා නැති වුණා කියලා කියන මේ අසප්පාය පුද්ගලයෝ ගාවට ඇවිල්ලා. ඒ නිසා එහෙම අසප්පාය පුද්ගලයන් සේවනය කරන්න එපා කියලා කියනවා. ඉතින් එතනදී කියනවා නිමිත්ත නැති වේ යනු කියනම කවරේද කියලා පගේව නිමිත්තන් කියලා කියන. කියන්නේ නිමිත්ත අතුරුදහන් වීම කියලා කියන එක අපිට කියන දෙයක් ඇත්තෙම නැහැ. ඒ නිසා මේ අසප්පාය පුද්ගලයන් සේවනය කිරීම තුළින් නිමිත් අතුරුදහන් වීම කියන එක කොහොමදක් සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ අනුව ඔන්න අපි සාකච්ඡා කරා හැමනම් අසප්පාය දේවල් අසප්පාය ආවාසය, අසප්පාය ගොදුරුගම, අසප්පාය කතා, ඒ වගේම අසප්පාය පුද්ගලයන්. සහ ඊළඟ කාරණේ තමයි අසප්පාය භෝජනයේ සහ ඍතුව කියන කාරණය. අසප්පාය භෝජන සහ ඍතුව කියන කාරණා දෙකත් මෙතනදී මේ දෙකම එකට අපිට දක්වන්නේ. භෝජනය කියන එක සමහර කෙනෙකුට කියනවා මිහිරි රස දේවල් සප්පායයි කියලා සමහර කෙනෙකුට ඇඹුල් රස සප්පායයි කියනවා. ඒතර මිහිරි රස කියවහම පැණි රස ආදිය ඇඹුල් රස කියලා කිව්වහම ඉතින් ඇඹුල සහ සැර ආදී මේ හැම සියල්ලක් මෙතනදී කතා කරනවා කියලා අපිට සලකන්න පුළුවන්. ඒතර මේ විදිහට එක එක පුද්ගලයාට අර කැමැති රස දේවල් තියෙනවා. දැන් සමහර කෙනෙක් වැඩිපුර පැණි රස කන්න කැමතියි. සමහර කෙනෙක් එහෙම පැණි රස වලට එච්චර කැමති නැහැ. ඒතකොට එහෙම තමන්ගේ කැමැති භාවයත් මෙතන බලන්න. ඒ වගේම සමහර කෙනෙකුට එක රසක් සප්පාය සමහර කෙනෙකුට අනෙක් රස සප්පාය. ඒ නිසා තමන්ගේ සප්පාය සප්පාය භාවයත් බලන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා මේකත් ඉතින් අපිට බලන්න තියෙන්නේ අපි කොහොමද මේක අපිට ගැළපෙන්නේ කියන එක පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒතර අපි සමහර වෙලාවට භාවනා කරන යෝගියෙක්, භාවනා කරන පුද්ගලයෙක් සමහර දවස් තියෙනවා භාවනාව කොච්චර කරත් හරියට තමන්ගේ හිත සමාහිත වෙන්නේ නැහැ. තමන්ගේ සිත සමාධිමත් වෙන්නේ නැහැ. ඒතර බොහෝම අපහසුයෙන් තමයි භාවනාව පවතින්නේ. ඒකට හේතුව සමහර වෙලාවට එදා තියෙන ආහාරයේ වෙනසක්. ඒ නිසා අපි යම්කිසි කෙනෙක්ගේ භාවනාව යම් දවසක හරියට වැඩෙන්නේ නැත්නම් හරියට කෙරෙන්නේ නැත්නම් එදා ගත්ත ආහාරයක් ටිකක් මතක තියාගන්න ඕනේ. ඒ වගේම යම් දවසකදී භාවනාව හොඳට කෙරෙනවා නම් එදා ගත්ත ආහාරය මොනවද කියලා පොඩ්ඩක් මතක තියාගන්න. ඒතර මේ භාවනාව අඛණ්ඩව කරගෙන යන කෙනෙක් මේ වගේ පරීක්ෂණ කරන්න ඕනේ. පරීක්ෂණ කරලා බලන්න ඕනේ ඒ ඒ දවසේ භාවනාවේ තියෙන සාර්ථකත්වයත් එක්ක සමග පැවතිච්ච යම් යම් කරුණු කාරණා තියෙනවද කියන එක බලන්න ඕනේ. ඒ නිසා සමහර වෙලාවට අපි බලන්න ඕනේ දැන් අපි තුම යම් දවසක හොඳට භාවනාව වැඩෙනවා. හොඳට නිමිත්තක් සමහරලාට ඉපදෙනවා. එතකොට අන්න එදාට පොඩ්ඩක් විමසලා බලන්න අද මොනවද ගත්ත කෑම? අද කවුරු එකද හිටියේ? අද මොනවද කතා බහ කරේ? කොතනද භාවනා කරේ? මෙන්න මේ කරුණු ටිකක් විමසලා බලන්න ඕනේ. විමසලා බලලා ඉතින් මේක Tamanට හරියටම එකපාරම තීරණය කරගන්න බැරි නම් හොඳයි භාවනා කරන කෙනා මොකක් හරි සතහන් පොතක් තියාගෙන ඒ දවසේ භාවනා අත්දැකීම් Taman ලියාගන්න එක. ඒතර එදා Taman ගත්ත ආහාරයේ පවා මෙතන මතක් මතක හිටින්න මේක ලියලා තියාගත්තට කමන්නේ සතහන් පොතක දිනපොතක් වගේ. පවත්වාගෙන අද භාවනාව ටිකක් හොඳට කෙරුණා කියන කාරණේ මතක තියාගෙන කොහේ හරි තැනක සතහන් කරලා හරි තියාගන්නවා. ඊළඟ දවසේ භාවනාව සාර්ථක නැහැ. එතකොට එදාට සේවනය කරපු දේවල් ටිකත් මේ විදිහට මතක තියාගන්නවා. එහෙම නැත්නම් ලියලා තියාගන්නවා. ඒතර මෙහෙම තියාගත්තාම යම් මේ සතහනක් අපි කාලයක් පවත්වා ගත්තාම ඊට පස්සේ අපිට බලන්න මට සාමාන්‍යයෙන් භාවනාවට සප්පාය වෙන්නේ කොයි වගේ ආහාරද? අසප්පාය වෙන්නේ කොයි වගේ ආහාරද කියලා බලන්න පුළුවන්. අන්න බලලා ඒ සප්පාය අසප්පාය භාවය අපි මෙතනදී තෝරගන්න ඕනේ. පෙරතුවත් එහෙමයි සමහර වෙලාවට සමහර දවසක සීතල තියෙනවා. සමහර දවස් ගොඩක් උෂ්ණය තියෙනවා. මේ දෙක එක එකනාට සප්පාය භාවයේ වෙනස්. සමහර කෙනෙකුට හොඳ සීතල පරිසරයේ තමන්ගේ භාවනා ආදීට සප්පායයි. වෙයි තව සමහර කෙනෙකුට උෂ්ණයේ සප්පායයි. සීතල පරිසරයේ නිදිමත ගතිය එනවා සමහර කෙනෙකුට. උතර සීතල භාවයත් එක්ක ටිකක් පොරෝ ගන්න හිතන හොඳට පොරෝගෙන ටිකක් ඉන්නකොට හොඳ සීතල රැකගන්න උණුසුම රැකගන්න ඉන්නකොට Tamanta හිත තීන මිද්දයට හැරෙනවා. තීන මිද්දයට හැරලා ටිකක් නිදිමත ගතියක් එනවා. ඒතර අන්න එහෙම කෙනෙකුට උණුසුම් පරිසරයේ සප්පායයි. ඒතර Tamanගේ සප්පාය සප්පාය ඍතුවත් ඒ හින්දා මේ විදිහට විමසලා බලා ගන්න ඕනේ. එතකොට සමහර කෙනෙකුට සීතල, සමහර කෙනෙකුට උෂ්ණය, සමහර කෙනෙකුගේ භෝජනයේ මිහිරි රස, සමහර කෙනෙකුගේ අඹුරු රස විදිහට මෙන්න මේ විදිහට අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ නිසා යම් භෝජනයක් ඍතුවක් සේවනය කරාම අසමාහිත සිත සමාහිත වෙනවා සමාහිත සිතේ සමාහිත භාවයේ ස්ථිර වෙනවා අන්න ඒ බඳු භෝජන සහ ඍතු සප්පාය කියලා කියනවා. ඒ නිසා ඒවා සේවනය කරන්න ඕනේ. එතනින් වෙනස් වෙන දේවල් අසප්පාය භෝජන වෙනවා අසප්පාය ඍතු බවට පත් වෙනවා. ඊළඟ කාරණේ තමයි ඉරියව්ව කියලා කියන එක. ඉරියාපතය. ඉතින් සමහර දැන් අපේ ඉරියාපත තියෙනවා සක්මන ඉඳගෙන ඉඳීම නිදා ගැනීම හිටගෙන ඉඳීම කියන ඉරියව් හතරක් තියෙනවා. ඒතර මේ ඉරියව් හතර එක එකනාට සප්පාය භාවය වෙනස් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ටිකක් වැඩිපුර සක්මන් කරාම තමයි භාවනාව සප්පාය වෙන්නේ. තව සමහර කෙනෙකුට එහෙම නොවෙන්න පුළුවන්. සක්මන් කරලා භාවනා කරනකොට Tamanට භාවනාව කරගන්නම අමාරු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ ටිකක් Tamanගේ ඉරියව්වල සප්පාය භාවයත් කොහොමද කියලා. ඉතින් සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් මට ටිකක් නිදාගත්තාම හොඳට භාවනා කරන්න පුළුවන් කියලා. එහෙම හිතුවොත් ඒක ටිකක් මේ මුලාවටපත් වෙන්නත් පුළුවන් එහෙම. ඒක ඒ නිසා අපි බොහොම පරිස්සමෙන් බලා ගන්න ඕනේ. අපි කෙලෙසියකට යට වෙලා ටිකක් ඉතින් අර කම්මැලිකම නිසා ටිකක් මම නිදාගෙන නැගිටට පස්සේ හොඳට භාවනා කරන්න පුළුවන් කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම එහෙම කෙනෙකුට වෙන්න බැරි කමකුත් නැහැ. ඉතින් ඒ නිසා කියනවා අර ආවාසේ වාගේම දවස් 3ක් විතර මේක පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලලා මොන ඉරියව්වද Tamanට සිත සමාහිත වෙන්න මේ සමාධිය ස්ථිර භාවයටපත් වෙන්න උපකාර වෙන්නේ. අන්න ඒ කියන ඉරියව්ව වැඩිපුර සේවනය කරන්න කියලා කියනවා. එහෙම වැඩිපුර සේවනය කළ යුතු ඉරියව් ආදියත් අපි හොයලා බලන්න කියලා කියනවා. ඒතර මෙන්න මේ කාරණු ආදී වශයෙන් අපි තෝරගන්න ඕනේ අපේ සප්පාය සප්පාය භාවය එතකොට මෙන්න මේ කියන කරුණු හත තමයි අපිට ඇත්තටම ප්‍රතිභාග නිමිත්ත රැක ගැනීම සඳහා අපිට වැදගත් වන කරුණු බවට පත් වෙන්නේ. එතකොට අපි අපි සාකච්ඡා කරමින් හිටියේ ඒ අනුව විශේෂ දිමාර්ගයේ පටවිකසන නිර්දේශයේ අපි මේ කසින මෙන්න මේ කියන ආවාස ගෝචර ආදී සප්පාය සප්පාය භාවයේ මේ නිමිත්ත රැකගැනීමේ කටයුතු තමයි සාකච්ඡා කරමින් හිටියේ. එතකොට අපි විසුද්ධි මාර්ගයේ පාළි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ යම් කිසි කෙනෙක් පරිශීලනය කරනවා නම් 94 වෙනි පිටුවේ තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඒ 94 වෙනි පිටුවේ එතකොට අපි කතා කරමින් ආවේ උපචාර සමාධිය පහළ වුණාට පස්සේ මෙන්න මේ ප්‍රතිභාග නිමිත්ත පහළ වෙච්ච යෝගාවචරය මේ ප්‍රතිභාග නිමිත්ත රැක ගැනීමට කරන්න ඕනේ කාරණා ටික මේ ගාතාවත අපි දැක්කුවේ ඊට පස්සේ මේ ඊළඟ ගාතාවත් අපි දැක්කුවා ඒ අනුව අපට මේ හත පිළිබඳව කරුණු කාරණා මෙතන විස්තර කරනවා විශිති මාර්ගයේ. ඊළඟට අපි එතනින් ඉදිරියට යන්නේ අපිට කියනවා ඒවං ප්‍රතිපන්නස්සහි මෙන්න මෙතන අපිට සඳහන් කරනවා මේ කාරණය ඒවම් පටිපස්නස්සෙහි නිමිත්තාසේවන බහුලස්සන චිරේනේව කාලේන හෝති කස්සච අපනයි නිසා මෙන්න මේ විදිහට පිළිපන්න කෙනාට මේ විදිහට ප්‍රතිපදාවට යොමු වෙච්ච කෙනාට නිමිත්ත ආශේවන බහුලස්සන මේ නිමිත්ත වැඩිපුර ආශේවනය කරන කෙනාට නචිරේනේව කාලේන හෝති කස්සචප්පනා. ඉතින් එහෙම කරන ඇතම් කෙනෙකුට ඊටාම් කෙටි කාලයකින් ආපනා සමාධිය උපදවන්න පුළුවන් කියලා කියනවා. ඒ අර්පණා සමාධිය පිළිබඳව අපිට ඊළඟට කතා කරන්න තියෙන දසවිධ අර්පණා කෞශල්‍ය පිළිබඳව. ඉතින් මේ දසවිධ අර්පණා කෞශල්‍ය පිළිබඳව අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි ප්‍රතිභාග නිමිත්ත රැකගෙන මේ අර්පණාගත වීම පිළිබඳව අපි සාකච්ඡා කරන්න යෙදුනේ. ඉතින් මේ සත්විද සප්පාය භාවය අපි දැනගෙන මේ සත්විද සප්පාය භාවයේ සේවනය කරගෙන අපි ඉදිරියට යන්න ඕනේ. ඉතින් මේ අතරම දසවිධ අර්පණ කෞශල්‍ය කියන එක අද දේශනාවට අපි එකතු කරගන්න නැති වෙන්න හේතු වුණේ මේ දසවිධ අර්පණ කෞශල්‍ය කියන එක ටිකක් අපි විස්තරාත්මකව සාකච්ඡා කළ යුතු කාරණයක්. ඉතින් අපේ කාලය පවිනාඩි 6ක් විතර අපිට 6ක් 7ක් විතර ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් මේ කාලය ඇතුළත අපිට දසවිධ අර්පණ කෞශල්‍යයේ කරුණු කාරණා පැහැදිලි කරන්න ගත්තොත් ඒක අපිට ටිකක් පැහැදිලි කරගන්න කාලේ මදි වෙනවා. නමුත් අපි මේ වචන ටික සිහිපත් කරගෙන යමු. එතකොට කෙනෙකුට මේ පිළිබඳව යම් පොතක් පතක් කියනවා නම් ඒකට කියවන එකේ උපකාරයක් පවතී. ඒ තමයි දසවිධ අර්පණා කෞශල්‍යය කියලා කියන්නේ දසහාකාරයේහි අපනා කෝසල්ලං ඉච්චිතබ්බං කියන මෙන්න මේ කරුණු ටික වත්තු විසද කිරියතා ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා නිමිත්ත කුසලතා යස්මින් සමේ චිත්තම් පග්ග පග්ග හේතබ්බං තස්මින් සමයේ චිත්තං පග්ගන්හාති කියන කාරණේ යස්මින් සමේ චිත්තං නිග්‍රහේතබ්බං තස්මින් සමේ චිත්තං නිග්ගන්හාති යස්මින් සමේ චිත්තං සම්පහන්සිතබ්බං තස්මින් සමේ චිත්තං සම්පහන්සේති යස්මින් සමේ චිත්තං අජ්ජුපෙක්කිතබ්බං තස්මින් සමේ චිත්තං අජ්ජුපෙක්කති අසමාහිත පුද්ගල පරිවර්ජනතෝ සමාහිත පුද්ගල සේවනතෝ තද දිමුතතෝ කියන මෙන්න මේ කරුණු ටික. ඒතර මේ කරුණු ටිකට තමයි කියන්නේ දසවිද අර්පණා කෞශල්‍ය කියලා නිසා අපි කතා කරගන්න ඕනේ. වත්තු විෂද කිරියතාවය කියලා කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාවය කියන්නේ මොකද්ද? නිමිත්ත කුසලතාවය. එතකොට ශිත දිරිදී යුතු කාලයේ ශිත දිරිදීම කියන එක, ශිත ත නිග්‍රහ කළ යුතු කාලයේ ශිත නිග්‍රහ කිරීම කියලා කියන එක. එතකොට සිතට සම්පහන්සනයක් ලබා දී යුතු කාලයේ සම්පහන්සනේ ලබා දීම කියලා කියන එක ඒ වගේම සිතට මධ්‍යස්ත භාවයකින් බැලිය යුතු කාලයේ සිත මධ්‍යස්ත භාවයෙන් බලනවා කියන කාරණය සමාහිත නොවන පුද්ගලයන් දුරු කිරීම සහ සමාහිත පුද්ගලයන් සේවනය කිරීම සහ තදදි මුත්ත භාවය කියන කාරණය. ඒතර මේ කාරණා අතිශය වැදගත් කාරණා සමාධියක් ඕනෙම භාවනාවක් කරන යෝගාවචරයේ භාවනාව තමන්ගේ පට විකසණය වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් ආනාපාන සතිය වෙන්න පුළුවන් මෛත්‍රිය වෙන්න පුළුවන් කවර හෝ සමාධියක් වඩන කෙනෙකුට මෙන්න මේ දසවිධාර්ථනා කෞශල්‍ය කියන එක වැදගත් වෙනවා. එතකොට භාවනාව අර්පණා සමාධියකටපත් උනේ නැතත් දැන් සමහර භාවනා තියෙන දැන් බුද්ධානුස්සතිය කියන එක අර්පණා සමාධිය උපදවන එක නෙමෙයි. හැබැයි අර්පණා සමාධිය උපදවන්නේ නැති භාවනාවක් වුණත් අපට මෙන්න මේ කරුණු 10 වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ කරුණු පිළිබඳව ඉතාමත්ම අවධානයෙන් යුතුව එකක් එකක් පාසා විස්තරාත්මකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට විසුද්ධි මාර්ගයේ ඊටාම් විස්තරාත්මක මේ හැම කරුණු කාරණාවක්ම දක්වන නිසා ඊටාමත්ම පැහැදිලිව අපිට මේ කරුණු ටික ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝටම ආරාධනා කරන්නේ මේ කරුණු ගැන අපි ඊළඟ වැඩසටහන් වලදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඊළඟ වැඩසටහන් වලදී මේ කරුණු කාරණා ටික ඉගෙන ගන්න, අහගන්න, දැනගන්න, මතක තියාගන්න, දරාගන්න, දරාගෙන මේ කරුණ ටික තමගේ භාවනාවට පුරුදු පුහුණු කරගන්න උපකාර කරන්න කියන මතක් කිරීමත් සමග අද දවසේ අපි කතා කරපු කාරණා ටික නැවත වාරයක් අපි සාරාංශගත කරලා බැලුවොත් නැවත වාරයක් අපි සාරාංශ කරගත්තොත් අපි සාකච්ඡා කරන්න තියදුනා අසප්පාය හතක් සහ සප්පාය හතක් පිළිබඳව ආවාස ගෝචරගාම කතහ පුද්ගල භෝජන ඍතු ඉරියව් කියන අසප්පාය හත දුරු කළ යුතුයි කියලා කිව්වා. ඒ කරුණවලම ආවාස ගෝචරගාම කතහ පුද්ගල භෝජන උතු ඉරියාපත කියන මෙන්න මේ හත සේවනය කළ යුතුයි කියන කාරණා ටික අද අපි සාකච්ඡා කරන්න යෙදුනේ. ඊළඟ වැඩසටහනදී අපි දසවිධ අර්පණා කෞශල්‍ය පිළිබඳව සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන. අදට එහෙමනම් අපි මේ යමතපදන් දේශනය સમાප්ත කරනවා. අද දවසෙත් අපි මේ හැම සුළු දෙනා වෙනුවෙන් මේ භාවනා කර්මස්ථාන පැහැදිලි කෙරෙන අමතපදන් දේශනයේ විශේෂ මාර්ග දේශනය සිදු කරන් තියෙනවා. ඉතින් මේ ධර්ම දාණයෙන් රැස්පත් කරගත්ත උදාර කුසල සම්පatti අපි හැම සිළු දිනාටම අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම දෙදෙව්ලෝට අධිපති ශක් දෙවිඳුන්ට දතරාෂ්ට විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දේව මහරජදරුවන්ට ඇතුළු කොට ඇති හැම සිළු දෙවිතා මණ්ඩලයන්ට අපි මේ සියලු කුසල දැනුමින් අනුමෝදන් කරමු. දෙවියෝ මෙතින් දැකබලා සතුට වී දිව්‍ය ශිෂ්‍ය වඩ වඩාත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවෙනින් සනසෙත්වා ඒ වගේම මේ අපි හැම සිළු දිනාටම මේ පින්නතුන්ට මහා සංඝරත්නයට අවශ්‍ය ධාර්මික දිවිතා මණ්ඩලයේ රැකවරණයේ ආරක්ෂාව සලසත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ වැඩසටහන සහ සම්බන්ධ වෙච්ච පින්වත් හැම සිළු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා සිළු දෙනාගේම සියලු යහපත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් භාවයටපත් වෙන්න. තමන්ගේ භාවනා ඥානය දිනෙන් දින වැඩි දියුණු භාවයටපත් කරගෙන තමන්ට මේ සම්බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වන ආකාරයකින් මගඵල නිවනින් සැනසෙන්න මේ උදාාර කුසල ශක්තිය හැම සියල්ලක්ම එකසේම හේතු වේවා කියලා අපි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරමින් එhmenan අදට මේ දේශනේ સમાප්ත කරනවා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති දෛතිරුවන් සරණයි සියලු දෙනාටම